සාදු ලබන්නේ. නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නීතිගල නිස්තරණ වනාන්තරයේදී යෝගාචර පිටක මෙන ධර්ම දේශනාව පවත්වන ලදී. තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කෝනුකෝ භාරද්වාජ හේතුකෝ පච්චයෝ යේ නිමේ ධාරා සුසුකාලා කේසා භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසං අනිකිලී අනිකීලීතා විනෝකාමේසු යාව ජීවං පරිපුන්නං පරිසුද්ධං භක්මචරියං චරති තී ගෞරවණීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි. මේ භාවනාන්ගේ විපාදක මහත්තුන් සම්බන්ධ කරගෙන සතිපතා පවත්වාගෙන ධර්ම දේශනාව සඳහා <clears throat> මාත්‍රකාවක් ලබන්නයි මේ පාලි පාඨය කියන හැදක්ුවේ. මේ පාලි පාඨය සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ ඒ සලායතන වර්ගය සලායතන සංයුත්තේ අපි ගිය පාර ධර්මදේශනා මාලාව සඳහා ද්විතීය ද්වයං සූත්‍රය ඉදිරිපත් කරගත්තා. ඒ සලායතනේ අං ආයතන 6කින් යුක්ත මේ ශාරීරිය පිළිබඳ විස්තර කරන මේ සලායතන සංයුත්තේම මේ සූත්‍රය සඳහන් වෙන්නේ පින්දෝල භාරද්වාජ සූත්‍රය කියලා. කහපති වර්ගයේ සඳහන් වෙනවා. මේ සූත්‍රය සමත විදර්ශනා භාවනා කියන දෙපාර්ශවයටත් අපි ඒ මනාපෙන් අහුම්කන් දීපු ඒ සලායතන පිළිබඳ විස්තරයටත් නෑකම් කියන සූත්‍රයක්. මේ සූත්‍රයේ ඉතිහාසයක් තියෙනවා නැත්නම් නිදානයක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා අපි මේ ඉදිරිපත් කරගත්තේ ප්‍රශ්නයක් සූත්‍රයේ මැද කොටසකින් ගත්ත පාළි කොටහ. මේ ප්‍රශ්නේ සඳහන් වෙන්නේ කෝනුකෝ භාරද්වාජ කෝ හේතු කෝනකෝ භාරද්වාජ හේතු කෝ පච්චයෝ යේනිමේ ධාරා සුසු කාලකේසා භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා අනිකිලීතා විනෝ කාමේසු යාව ජීවම් පරිසුද්ධම් පරිපූර්ණම් භ්‍රමචර්යයන් කරති මේ භාරද්වාජ නැත්තම් පින්දෝල භාරද්වාජ කියලයි පොතේ සඳහන් වෙන්නේ නමුත් මේ ප්‍රශ්නේ සඳහන් වෙන්නේ ප්‍රශ්නයක් අසනවා භාරද්වාජය මේ හේතු මොකද්ද නැත්නම් ඒකට ප්‍රත්‍ය මොකද්ද මේ ඊටාම අපටි ලදරු අය ලදරු කියන්නේ මේ ජීවිතේ පටම යාමේ දහර වයසේ ගත කරන සුසු කාලකේ සමනා කලු කෙස් ඇත්තා වූ භද්‍රේන යොබ්බනේන භද්‍ර යෞවනයේ ගත කරන්නා වූ භද්‍ර යොබ්බනේන සමන්නාගතෝ භද්‍ර යෞවන වයසේ යෙදී ඇත්තා වූ පටමේන වයසා ජීවිතයේ මුල් මේ තරුණ වයසේ ගත කරන කෙනෙකුට අනිකිලීතාවිනෝ කාමේහි තාම කාම ක්‍රීඩාවන් කෙරෙහි අවස්ථාවක් ලැබිලා නැහැ මේ කාමේ ඇලී ගලී වාසය කරලා නැහැ යාව ජීවම් පරිපූර්ණම් පරිසුද්ධම් භ්‍රමචරියං සරති අද්ධාන අනිස අපා ආපාදින්ති කියන මෙන්න මෙවැනි භද්‍ර යවුණේ පසු වෙන ජීවිතයේ මුල් කාලේ ඉන්න මනා කලුකෙස් ඇත්තා වූ තරුණ ඔපේ තරුණ පැහැ ඇත්තා වූ කෙනෙක් මේ විදියට භ්‍රමචර්යය රකින්න හේතු කොහොමද? සත්‍ය මොකද්ද? ඒ වගේම අධධානංච ආපාදෙන්ති කි මේක මේ දවචනද වැඩ හිටපු කාලේ මේ ප්‍රස්ථාන පුද්ගලයා දකපු සංසිද්ධියක් විතරක් නෙමෙයි මේ භ්‍රමචර්ය සාසනය පවතිනකන් දිගටම પરම්පරාවෙන් પરම්පරාවට යනවා. දිගු කලක් නොසිඳ පවත්වනවා. ඉතින් මේක පවත්වන්නට අමාරු බව ඒ භාත්‍ර යවවන වාසේ ඉන්නේ මනා කලුකෙස් ඇති කාම ක්‍රීඩාවේ යෙදිච්ච කාම භෝගී පුද්ගලයන්ට හිතා ගන්නවත් බෑ. කොහොමද මෙවැනි තරුණ ඕදය සහිත කෙනෙක් කාමයේ සඳහාම හැදිච්ච මේ කයක් තියාගෙන මේ කාමයාගෙන් වෙන් වෙලා භ්‍රෂ්ටචරියක් අකින්නේ කොහොමද? ඒක තව කෙනෙකුට කියන්නේ කොහොමද? මේක પરම්පරාව පවත්න්නේ කොහොමද කියන ප්‍රශ්නේ. ඉතින් ඒක මේ කාම ක්‍රීඩාවේ හොඳටම යෙදී ගත කරන මැදි වයසේ පසු වයසේ ඉන්න අයටත් නොනගින ප්‍රශ්නයක් නෙමෙයි. එයාට නම් ප්‍රශ්න මතුවෙනවා. මෙතන ප්‍රශ්න මතුවලා තියෙන්නේ මේ උදේනි රජුවන්ට උදේනි රජුෝ කියන එක අපේ ශාසනයේ කීප පැත්තකින් සඳහන් වෙනවා. බොහොම කේන්ති යන රජ කෙනෙක් කියලා. කොහොමත්ම කේන්ති යන ඒ වගේම මේ උදේනි රජුෝ මේ කොසඹෑ නුවර ගත කරලා තියෙන්නේ මේ තමන්ගේ අන්තපුරේ හරියට ඒ පුරේ පුර ස්ත්‍රීන්ගෙන් පුරංගනාවන්ගේ පුරවාගෙන ගත කළා කියන්නේ. ඒ තරම්ම කිසිම වෙන කෙනෙකුට කාමයේ බුද්ධ වින්නවා දකින්න එක ඒ රජුරෝ රුස්සන්නේ. ඒ රජුරෝ රාජ වෙලා තියෙන කවි රජුරෝත් රජ වෙන්නේ කාමයට. ඉතින් ඒ කාම භෝගී බුද්ධිලා තව කෙනෙක් ඒක මේ නිහිනින්ද නිසා නිදාල්ලේ කාමයේ හැසිරෙන දකින්න කැමති නැති නිසා කාමාසු සේරම මාලිගාවට ගෙනගන්නවා. ඒ අන්තපුරයට ගෙන්න ගන්නවා. ඉතින් එහෙම ගත කරනවා. ඉතින් එහෙම ගත කරනකොට හම් වෙලා තියෙනවා මේ පින්නෝල බහාරද්වාජ කියන ස්වාමීන් වහන්සේ ඒ හොඳ තරුණ යවවන වයසේ ඒ ආරණ්‍ය ගතව ජීවත් වෙනවා. ඒ රජ්ජුරෝ පාවිච්චි කරන විදිහේ ලතු ගාලා සම්භාහණය කරලා ඒ සුවඳ විලවුන් ගන්නලන්නෙත් නෑ ඒක බොහොම පහපත්ව ගත කරනවා. ඒ වගේම රජුරෝ ඒ සියලුම කාම වස්තුන්ගෙන් ඇහැ කන නාසය, ජීව, කය පිනවමින් උදේ හවස ඒකම යෙදී ගත කරාට රජුරණත් වැඩි විවේකයෙන් විනෝදයෙන් සතුටින් හිතකුත් තියෙන පිපිච්ච හිතකුත් තියෙන. ඉතින් මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඒ ස්වාමීන් වහන්සේ මේ මේ වාගේ තරුණ යෞවන වයසේදී මනා කලු කෙස් ඇතිව ජීවිතේ පටම වයසේදී ඉන්නා වූ කෙනෙක් මේ විදිහට භ්‍රමචර්යයක් ජීවිතය යාව ජීවිතක් ජීවිත කාලය පුරාම භ්‍රමචර්යය පවත්වාගෙන යන්න හේතු මොකද්ද ප්‍රත්‍ය කොහොමද ඒ වගේම මේ પરම්පරාව අධධානංච ආපාදේති කි પરම්පරාවෙන් પરම්පරාවට මේ භ්‍රමචර්යය රකින්න කියන එක ශික්ෂාපදයක් වශයෙන් පවත්වන්න හේතු ඉතින් මේක මේ මානවයාට මතුවෙච්ච සදාචාරගත වෙන ඕනම කෙනෙකුට මතුවෙන ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේ එන්නේ නැත්තේ සදාචාර නැති ශිෂ්ටාචාර නැති යත්තම මේ ප්‍රශ්නේ ඉන්නේ නෑ. ඒ මොකද එහෙම කාම ආචාරයත්වාව ඇත්තේ නෑ. තීර්සනුන් අතර එහෙම නැත්නම් මේ ම්ලේච්ඡ කියලා අපි සඳහන් කරනවනම් කාම ආචාර මේ ශිෂ්ටාචාරයත් විතර විතර ම්ලේච්ඡත්වං ගාව කාමයේ සම්බන්ධ ආචාර ධර්මනේ. ඉතින් ඒ නිසා අපි කියනවා තිරිසන්. එහෙම නැත්නම් ම්ලේච්ඡයි කියලා කියනවා. ඉතින් එහෙම කෙනා මේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නය මේ ශිෂ්ටාචාරයෙන් ඇති කරපු ප්‍රශ්නයක්. ශිෂ්ටාචාරයක තැනකදී සම්මුතියක් අරගෙන තියෙනවා මේ කාමයේ සම්බන්ධව ඒකේ කාම ආචාර ධර්ම. ඒ කාම ආචාර ඉක්මනට මිත්‍යාචාර කියනවා. ආචාරනේ මිත්‍යාචාර. ඒ කියන්නේ ඒක පිළිබඳව මේ සීමා වැට කඩලු කඩාගෙන ඒ තමන්ගේ ඉඳුරම් පිනවීම විසෙහි තමන්ට අනුන්ට මෙහෙස කරවන දුක් දෙන වර්තමානයේට අනාගතයට දුක් දෙන මේ කාම ක්‍රියා පවත්වනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ලෝකයා හඳුන්වන්නේම මෙන්න කාම මිත්‍යාචාරය කියවමයි තුන සේවනේ. මයි තුන සේවනේ විතරක් නෙවෙයි ඇහෙන් රූප බලන්න ගියාම ඒක යම් කිසි සීමාවක් තියෙනවා. ඒ සීමාව සભ્યයි. මුල් හරිය සෞන්දර්යයයි. ඊට පස්සේ අවශ්‍යයි. ඊට පස්සේ අන්තිමට ගියාම සීමාව ඉක්මවන. ඒක සාමාන්‍යයෙන් පු탁ඥය කියලා කියන්නේ එයා ඒ సౌందර්ය මට්ටම මේකය ඒ ඇහැට රූප මෙච්චරක් පෙනීම අවශ්‍යතාවය මේකය. ඉන් එහාට ගිහිල්ලා ඒ කාම ආචාර කඩාගෙන වෙන විදිහ කියනනම් වීති මේ පරිඋත්ථාන කෙලස් මට්ටම ඉක්මවලා වීතික්‍රමණය වෙන මට්ටම මේකයි කියලා දන්නේ. මුල් හරියේදී කවුරුත් වගේ සාධාරණ සාමකාමීව මේ ධාර්මිකව ඇහැට රූප පෙන්වීම කරන්න ඕනේ. මේ සාමාන්‍ය පාළිය කියනවා කරලා තියෙනවා. ඒ බලල් පැටව මේ ඉපදිලා දවස් හතෙන් ඇස්සරිනවා බලු පැටවුත් ඒ වාගේ ඒ ඇස්සරියට පස්සේ අන්ධකාරය තිබ්බොත් එහෙම මොළේ වර්ධනය පෑහෙන වේගයකින් අඩු වෙනවා කියන්නේ. මොළේ වර්ධනයට ඉතාමත්ම අත්‍යවශ්‍ය සංඥා රාශියක් ලැබෙන්නේ මේ ඇහැ ස්ථිර කරගැනීම. ඒක නොලැබුණොත් ඒ සත්තු සම්පූර්ණ මේ වර්ධනයේ භාගීමක් සිදු වෙනවා. ඒක ඇහැට රූප ඕනේ. ඒ අවශ්‍ය ප්‍රමාණය දන්න ටිකමයි වෙලා තියෙන්නේ. ඒ වගේම කනට ශබ්ද යම් ප්‍රමාණයක් අවශ්‍යයි. එහෙම ලැබුණොත් වහුලන්තේම කනට කන් ඇහෙන්න නැති වෙන සලස්වුවොත් එයා ගමන් කරන්නේ ශබ්ද තරංග දිගේ ඒ කන් ඇහෙන්න තරංග නැති වෙන සලස්වුවොත් එහෙම මොන විදිහකට ගමන පටේ හොයාගන්න බැරි වෙනවා කියන්නේ. කනේ ඊගාවට නාසයේ ගඳ සුවඳ බල්ලෝ මේ අලියෝ ගමන් කරන්නේම ගඳ සුවඳ පතේ දිගේ. ඒ වාගේම කටට රස නොලැබී ගියොත් මේ කායට පහස නොලැබී ගියොත් ඒ වගේම හිතට ඒ මන මධ්‍යස්ත සෞඛ්‍ය සම්පන්න හිතවිලි නොලැබී ගියොත් ඒ කියන්නේ රෝග භයානක රෝග සාධ්‍ය රෝග නෙවෙයි අසාධ්‍ය රෝග ඒක අවශ්‍යයි අන්නත ඇහැට රූප කනට ශබ්ද තමයි ගඳ දිවට රස කයට පහස හිතට හිතවිලි මනෝ සංචේතනික ආහාර අවශ්‍යයි. නමුත් මේ ආහාර මට්ටමේ සදාචාර මට්ටම මේකේ ඉක්මන මට්ටම මේකේ කියන දන්නතිකම තමයි පු탁 යන ලෝකෙ කියලා කියන්නේ. ඉතින් ඒකෙදි වැඩි බලවතා වැඩි ශක්තිපතා ඒ යම් ප්‍රමාණයට සීමා කඩුවට දුබලයක් කරබනින්න ඕන තමයි. ඒකයි මේ කාම ලෝකේ බලවතා දුබලවතා තවරන්නේ බලවතා කාම නීති කැඩුවත් මේ නීති අතික්‍රමණය කරත් විතික්‍රමණය කරත් දුබලයක් හරබයින්ද එයා ලොකුයිනේ. එයා බලවත්නේ. ඉතින් එයා ඒකේදි කියන නෑ මගේ මේක කාමීත්‍යාචාරයක් නෙවෙයි කියලා. දැන් රජුරෝ ඒ රටේ කාමීත්‍යාචාරය කරාට මේ කවදාකවත් ඒ කාමීත්‍යාචාරට වැටෙන්නේ නෑ. ඒ රටේ දින ඕනම වස්තුවක් හොරකම් කරාට රජ කෙනෙක් හොරකමට වැටෙන්නේ නෑ. මේ රජුරෝ ජීවිතේ ඔක්කොම මගේ වස්තු. ඒ උඹලට දීලා තියෙන උඹලා මේක පාවිච්චි කරාම මට මේ ආයතම් බදු දෙපළ මේ මගේ දේ ගත්තයි කියලා හොරකමට වැටෙන්නේ. ඉතින් ඒක නිසා මේ බලවතාගේ නීතියක් එකේ තියෙන්නේ. එහෙම නමුත් දුබලයා නැතිපන්තිකයා ඒ රාජ්‍ය රෝංගේ බලතලාපට අරගෙන කාමීත්‍යාචාරය කරන්න ගියොත් ඒ වගේම හොරකමක් කරන්න ගියොත් සතුන් මරන්න ගියොත් මේ එහාට රාජනීතිය ක්‍රියාත්මක වෙනවා. දුබලයාට කියොත් එහෙම හැරෙන්න ඉස්සෙල්ලා ඉරේ විලංගුවේ දාලා උල කියලා බද්දාට වාද 31ම දෙනවා. ඕක තමයි ලෝකේ හැටි. අන්න ওই ලෝකේ ඒ රාජ්‍යරෝ කල්පනා කරනවා මේ තරම්ම කාම වස්තු අට කරගෙන ඉන්න මට වැඩිය මේ පින්දෝල බහරද්වාජ වගේ ස්වාමින් වහන්සේලා තානත්ම මේ රූක්ෂ ප්‍රතිපත්ති රකින්නේ තාම කාමයේ පිළිබඳ කිසිම හැඟීමක් නැතුව මේ අරණ්‍ය වාසීව බොහෝම සුන්දරව ගත කරන අතර උන්වහන්සේගේ પરම්පරාව ඉදිරි කාටත් කියලා දෙනවා පුළුවන් නම් මෙන්න මේ විදිහට ධර්මචර්ය රකින්නයි කියලා. ඉතින් මේක මම හිතන්නේ රජ කෙනෙක් අහන්න වටින ප්‍රශ්නයක්. රජුනේ අපිටත් අපිට අපේ ගෙම්ම අහන්න තිබ්බ වෙන වෙලාවක කොහොමද අපි මේකට මුණ දෙන්නේ? පුළුවන් වෙයිද අපිට මේකට මුණ දෙන්න ආදි වශයෙන්? එහෙම නැත්නම් අඩු ගන්න මුණ දෙන කෝකද අපිට මේක හිතා ගන්න පුළුවන් වෙයිද? භ්‍රමචරියක් කියන්නේ කියන එක ඒ තරම්ම ලෝකයාගේ මේ එළවුම කොච්චර ශිෂ්ටයි කිව්වත් කුප්පන්නේම අපි මේ වෙළඳ ප්‍රචාර සඳහා අවශ්‍ය ගන්නෙම අපිට හැඟුම් දෙන්නෙම කර්මයෙන් තමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ මානසික ධර්ම. ඉතින් ඕවා නැත්තම් ලෝකයක් නැහැ. ඒ නැති ලෝකයකට ඒ කියන්නේ රූපෙන් ඇහැ කුප්පන්නේ නැති, ශබ්දෙන් කන කුප්පන්නේ නැති, නාසයට ගන්ධ සුවඳෙන් කිපෙන්නේ නැති, ජීවිත රසමස වලින් කිපෙන්නේ නැති, කායට සුඛ උපභෝග දේවල් වලින් කිපෙන්නේ නැති, හිතට ඒ වල්බූත අදහස් වලින් කිපෙන්න තරකට යම් කෙනෙක් ප්‍රිය කරන ලෝකයක් ඇලේ රස දන්නේ නැති කෙනෙක් කියලා. අරස රස කියලා කියනවා. රස අඳුරන්නේ නැහැ. సౌందර්යය දන්නේ නැහැ. සංගීතයේ ප්‍රියම කරන්න අමනුෂ්‍යයෙක් කියලා ලියන පොතවල. ඒ කියන්නේ ප්‍රිය ක්‍රිය කරන්න ඕනේ. ඒකයි මේ ලෝකස්වභාවයයි කියන්නේ මේ සමාජශීලී වෙනවා කියලා. ඉතින් එහෙම තියෙද්දි මේ ਸਰවඥාන්සේ ඇතිකට වදාළ මේ ශාසනයේ මේ ආරණ්‍යයට හිත බැඳගෙන ජීවත් වෙන අය රුක් මූලයකට හිත බැඳගෙන ජීවත් වෙන අය ශූන්‍යාකාරයකට හිත බැඳගෙන ජීවත් වෙන අය කියන එකත් ඉතින් ඔය මේ වීතිකම කියලා ස්පර්ශයෙන් බලනකොට ලොකුම ලොකු දෙයක් තමයි. ඉතින් මේ ලොකුම ලොකු දේ මේ ලැබුණාට පස්සේ ඉතින් ඇත්ත එතනින් ඒක නතර කරන්නේ නැහැ. මොකද ආයසරයක් මේ අරන්නේ ගමට ගියාම ඔන්න ආයෙත් කාම කෝපමක් වෙනවා. ඒක නිසා ඒ අර ආරණ්‍යගතව දුක්ඛ මූලගතව ශූන්‍යාකාරගත වුණාට පස්සේ ඒ කාම කෝප ඇති වෙන වීතික්‍රම කෙලෙස් නැති වෙලා යටපත් වෙලා සංසිඳිලා තිබුණාට ආය කාම කුප්පන දේවල් දැක්කොත් කිපෙන නිසා ඊ ගාවට තියෙන සමාධි ශික්ෂාව අරගන්න. සමාධි ශික්ෂාව අරගෙන ඒ පුද්ගලයෝ මේ පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් සංහිඳවගත්තට පස්සේ අර වීතික්‍රම නෙවෙයි තියෙන ඩාඩි. මේ සූත්‍රයේ අපි මේ ඉදිරිපත් කරගත්ත සූත්‍රයේ අවස්ථා තුනකින් ඒ මේ මේ කාමය පිළිබඳව ශික්ෂණ ධර්ම විස්තර කරනවා. තුනම වැදගත්. ඒකදී වැදගත්ම දේ තමයි නැත්තම් ගොරෝසුම දේ පටන් ගන්න ජීම දේ තමයි මේ ඉස්ලාම මේ ධර්ම භද්‍ර යවුවනේ ඉඳද්දී භ්‍රමචර්යයන් හිතන එක. භ්‍රමචර්යයකට සමාදන්ව සිල්පද රකින්න එක පුදුමාකාර මේ පරිවර්තනයක් ඉරිකයක හැබෑ වෙනසක් කියලා. ඒ භාත්‍ර යවුණේගේ මේ මේ විදිහට ඉන්ද්‍රයන් සංවර කරගන්න නැත්නම් සීලයෙන් හික්මෙන් උත්සාහ කරන ගතිය ඉතාමත් විචිත්‍රයි මොකද හේතුව ඒ උත්සාහ කරන කෙනාගේ සාර්ථකත්වයේ මුළු ජීවිතේටත් ලොකු බලපෑමක් ඇති කරනවා සමාජයටත් ලොකු බලපෑමක් ඇති කරනවා මධ්‍යම වයසේ කෙනෙක් මේ ඒ කාමයේ පිළිබඳව හික්මෙන්ට හදනවට වඩා. හැබැයි ඒකෙන් කියන්නේ නෑ කියවෙන්නේත් නෑ මේ භද්‍ර යවුණේ කෙනාට ලේසියක් තියනවාය. එහෙම නැත්නම් මේ මැදි වයසට ගිය කෙනාට ලේසියක් නෑ. දෙකේම කිසිම එහෙම කියන්න දෙයක් නෑ. සමාන ගතියක් තියෙනවා. නමුත් අර භද්‍ර යවුණේ ඉන්න කෙනාට තමයි මේ රජු වුණත් පුදුම හිතන්නේ මැදි වයස කෙනෙකුට වැඩිය මැදි වයස කෙනෙකුට නම් අර කියන විදිහට අනිකීලීතාවිනෝ කියන වචනේ පාවිච්චි කරන්නේ කාමේසු කාමයා කරේ කාම ක්‍රීඩා නොකෙල කියන පද කරන්නේ. මෙතන මේ මේ මද්දර මැදිම වයස වෙනකොට කාම ක්‍රීඩාවල යෙදිලා කියන. නියමාර්ථේ හෝ අනිමාර්ථේ. ඒව කෙනෙකුගේ මේ අහන්නේ අනිකීලීතාවිනෝ කාමේසු. කාමිතා ක්‍රීඩාවේ නොකෙල සිටන කෙනෙකුට. ඉතින් ඒ භද්‍ර යවුණේ කෙනෙක් ඒක පුරුදු කරගත්තොත් බොහෝ කාලයක්. මැදි වයස කෙනෙක් පුරුදු කරගත්තොත් එහෙම පසු ආයතර බලපාන. ඉතාමත්ම පසු ආයතේ ඉන්න කෙනෙකුට ඉතින් ඒ හිතන්නේ ලෝකයා හිතන්නේ එහෙම දෙයක් ඇත්තේ නැහැ කියලා. ඒ කියන්නේ කාමයේ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් මේ හොඳ අවංකව Taman දිහා බලන නැත්නම් මේ ලෝකයේ මූලිකාර කතා නොකරන අවංක ඇත්ත දන්නව හොඳටම පසු ආයතෙත් මේ කාම ප්‍රශ්න තියෙනවා. ඒක පිළිබඳව මෑත ජීවිත ඉතිහාසයේ තියෙන ගාන්ධිතුමා අවුරුදු සහන පසු ආයතන කන් ජීවත් වුණා. එතුමා අවසාන කාලේ දක්වම ත්‍යාගන්ගේ தත්ත්වය ලියලා තිනවා මට මේ කාමයෙන් තාම ප්‍රශ්න තියෙනවා කියලා. පිටරට රාජ්‍යවලට යෙදිලා ඉන්න රාජ්‍ය නායකයෙක් වුණාට මේ විතරක් නෙමෙයි අවිහිංසා පිළිබඳ කතා කරාට ඌව යටපත් කරගෙන මට තාම කාමයේ මතුවෙනවා කියලා. ඒ නිසා පසු වයසේදී වුණත් ඒක ප්‍රශ්න ඒක පොඩි දෙයක් නෙමෙයි. නමුත් මෙතන මතුවෙන්නේ අර විදිහට ඉතාල බද්ද යව වෙන වයසදී. ඉතින් මේ මේ අහපු ප්‍රශ්නය තරුණ මනා කලු කෙස්සත්තාව ඒ කියන්නේ හොඳ සොන්දර වූ යෞවනයේ පසු වෙන ජීවිතයේ පළමු වයසේ ගත කරන කම්සබ අනුභව නොකල විරු වූ මේ තරුණ භික්ෂු කොහොමද දිවිහිමියෙන් මේ පිරිසිදු භක්මචර්ය රකන්නේ දිගු කලක් නොසින්ද මේ પરම්පරාව පවත්වායි එතකොට මේ බින්දෝර මහරජාජි ස්වාමීන් වහන්සේ මේ රජුරවන්න මතක් කරනවා මහරජ ඇයි අපේ බුදුහාමුදුරෝ බුත්තං කෝ ඒතං මහරජ තේන භගවතා ඥානතා පස්සතා රහතා සම්මා සම්බුද්දේන ඇයි මහරජතුමනි බුදුරජාණන් වහන්සේ කාන්තිමවට මෙහෙම දේශනා කරලා තියෙනවා මොකද්ද දේශනා කරලා තියෙන්නේ එකතුන් මේ භික්ඛවේ මානින්න මේ බලව මේ එව් මේ කරව මොකද්ද මාතුමත්ථීසු මාතු චිත්තං උපට්ඨපේත මෞ සමාහා සමාන වායසක ඇති ස්ත්‍රියාවක් දැකගොත් අම්මායි කියලා හිතන්නේ කියලා පුළුවන්ලා කියනවා ඒ වගේම භගිනිමත්යේසු භගිනි චිත්තං උපට්ඨපේත ධීතුමත්යේසු ධීතු චිත්තං උපට්ඨපේතාති කියලා අපිට අම්මාහා සමාන වයසට ගිය කෙනෙක් දැක්කොත් මේ තමන්ගේ මවහා සමාන කරලා හිතන්නේ නෑදෑකම හිතන්නේ ඒ වගේම තමන්ගේ සහෝදරයක් හා සමාන කෙනෙක් දැක්කොත් සහෝදරි භාවය කල්පනා කර ඥාතිච්චය කල්පනා කරන්නේ කුංචි දරුවෙක් දැක්කොත් තමන්ගේ දුවේ කියලා කල්පනා කරන්න කියලා. මෙන්න මේ තුන් ස්ථානදී පුරුෂයෙකුට මේ eh, ස්ත්‍රීන්ගේ මාතෘත්වයේ විශේෂයි තමන්ගේ සහෝදර සහෝදරියන් විශේෂයි දූ දූ විශේෂයි eh, කාමයේ කීකරු වෙන ගතියක් තියෙනවා කියලා සබ්ය සබ්යහත්ති සඳහන් වෙනවා. ඒ වෙනත්නම් ශිෂ්ටි මිනිස්සු eh, ඒ වගේ තැන්වලදී මේ අඩු ගානේ අනිෂ්ක්‍යාවක් කෙරේ හෝ ඇති කාමයේ පින්නන ගතිය අඩුයි. ඉතින් යම් අවස්ථාවක අපිට මේ සම්මාඳුරන්නේ නැහැ සහෝදරිය අඳුරන්නේ නැහැ නංගි මේ දුව දුවා දරුවා අඳුරන්නේ නැති මට්ටමක හිටියොත් තමයි මේ පුත්තිලාට මේ කාම කෝප මේ නිසිනින්දේ ප්‍රසිද්ධ කරන්න පුළුවන්. ඒක වෙන්න ඇති ඔය හුඟක් වෙලාට ඒ කාම ක්‍රීඩාවත් එක්ක මේ ප්‍රමාදයට වැටෙන මද්ද්‍රව්‍යත් එක්ක යන්නේ ඒ ප්‍රමාදත්තාණයට වැටුණාට පස්සේ ඉතින් අම්මා හිතියත් එකයි සහෝදර සහෝදරයෝ හිතියත් එකයි දරුවෝ හිතියත් එකයි තත්ත්වයටපත් වෙනවා. යම් යම් කිසි කෙනෙකුට එහෙම ප්‍රමාදයකටපත් වෙලා නැත්නම් ඒ මාතෘත්වයේ ඉදිරියේ සහෝදරයන් ඉදිරියේ දූ ඉදිරියේ දූරුන් ඉදිරියේ ඇති වෙන්නේ නැහැ කියන එකයි මේ බුදුහත් දේශනාවෙන් උපුටා දක්වන්නේ මේ ಭಾರද්වාජ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක මේ සාමාන්‍ය පුංචි මට්ටමක කාමයක් නැත්නම් පුංචි මට්ටමක ආශාවක් එනකොට මේ වික්ෂුන් වහන්සේලාට ප්‍රයෝජන ගන්න පුළුවන්. මුගාක් වෙලාවට ඔය මේ විවිධාකාරයෙන් ගිහි සම්බන්ධකම් පවත්වනකොට අනන්තවත් ඒ වගේ අවස්ථාවල් මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ මොකද අපිට අතීත සංසාර වට දුක්ඛ, අනාගත සංසාර වට දුක්ඛ, වර්තමානයේ ආහාර ගවෙච්ච දුක්ඛන් කියලා මේ බත්තික හොයාගන්න එපා. බින්දපාත වැඩින්න එපා. මේ බින්දපාත යන වෙලාවට වැඩියෙන්ම වලලු දාපුවත් වෙලින් තමයි තින් බින්දපාත බෙදෙන්නේ. ගා කියලා බලන්න පින්කම් වල පිරිමි ඇත්ත නැහැ. පිරිමි ඇත්තෝ ඉන්නේ පුදුටකට ගන්න වගේ තමයි. ඔක්කොම වැඩ කරන්නේ ස්ත්‍රීන් නැති. ඇත්තෝ බොහොම දක්ෂයි, කඩිසරයි. ඒ වගේම ඉදිරිපත් කළ කටයුතු කරනවා. ඉතින් කටයුතු කරනකොට සංවිධානය කරන භික්ෂුන් වහන්සේලාට බොහෝ විට ඒ ස්ත්‍රීන් වහන්සේට එක මේ එකට ඇලිලා කටයුතු කරන්නේ. මේක කරන්න මේක නොකරන්නේ කියලා. ඉතින් ක්‍රියන ක්‍රියන ක්‍රියාවල් වලදී ඔය මාතු චිත්තය, භගිනි චිත්තය, දීතු චිත්තය උපදවාගත්තේ නැත්නම් උදා ගන්න තරම් අර භාවිත මනසක් නැත්නම් බොහෝ විට මේ ඉඟිබිඟි පෑම් වලින් ඉරියාපත වලින් ඒ අනවශ්‍ය සම්බන්ධකම් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක ඉතින් වළක්වන්න විදිහක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් ආමන්ත්‍රණයේදී තියෙන්නේ අම්ම නැත්නම් මාතාව කියලා කතා කරනවා. පාදගම්මයි කියලා කතා කරනවා. නැත්නම් භගිනී කියන කතාව වික්ෂුව වික්ෂුන්ද කතා කරන්නේ භගිනී කියලා. දැන් හොඳටම බාල කෙනෙකුට පාළිය දීච කියලා තමයි කතා කරන්නේ දුව. ඉතින් කතා කරනකොටම අර කාම ආසාව වෙනුවට නෙවෙයි මතුවෙන්නේ ඒ මේ පෞල් සම්බන්ධ ඥාති සම්බන්ධ. නමුත් යම් අවස්ථාවක මේ පෞල් සම්බන්ධතා නැති එහෙම නැත්නම් අම්මා තාත්තා නැන්දම්මා මාමා ආදී වශයෙන් පෞල් සම්බන්ධතා නැති තැන්වලදී මාතෘත්වයේ කෙරේ වගේ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. සහෝදරයන් කෙරේ වගේ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම දූදරුවන් කෙරේ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් යුද්ධ අවස්ථාවල එතනින් ගියා වෙන කලකොලහල වෙනකොට පෞල් සංවිධානයේ බන්දර කඩාහිරලා ගියාට පස්සේ නැවතත් අන්නර වගේ වැරදි බන්ධන වලට අහු වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම දැනට ඔය කාමභෝගී ලෝකයන් පවතින බටේ රටවල අම්මා ඉන්නවනම් තාත්තා නැහැ. තාත්තා ඉන්නව අම්මා නැහැ. ඒකට එක දරුවෙක් ඇති වෙච්ච ගමන් දෙන්න දෙපැත්තට වෙනවා. එක්ක අම්මත් එක්ක තමයි ජීවත් වෙන්නේ එක්ක තාත්තත් එක්ක ජීවත් වෙන්නේ. ඒකෝට ඒ තාත්තා ටික කාලයක් යනකම් අම්මා කීක දෙනවා දරුව බලන්න ඊට පස්සේ දෙන්නේ. තාත්තා අම්මා ළඟට ගියොත් තාත්තා එනකොට ටිකක් කල් දෙනවා මේ මහා කරදරයක් ඒක. නමුත් අන්තිමට නොදී නිකන් එන්නේ. ඒක එතකොට අර මේ මාතෘ සේනිහස මාතෘත්වය කියන හැඟීම නැති වෙනවා. සහෝදරය කවුද කියලා දන්නේ නැති වෙනවා. දුව දුවා දරුවා දන්නේ නැති වෙච්චාම අර කාම බන්ධන වලට වඩා. ඒ මොනවා නැතත් මේ රජ්ජුරුව කතා කතා කරනවා දැන් රජ්ජුරුවනේ මේ කිව්වට පස්සේ රජ්ජුරුව කියනවා මේ ඒ වුණාට ලෝලංකෝ භාරද්වාජ චිත්තං ඒ වුණාට භාරද්වාජේ නැත්තම් මේ ස්වාමීන් වහන්සේ මේ හිතේ ලෝල් බව හිතේ ස්වභාවය ඒක නිසා අපේකදා ධා මාතුමත්ති සුපිලෝබං ගම්මං uppajjati ගමහර දවස් වල ගමහර විතක ඒක භාගදා කියලා අපි කියන්නේ භාගදා මාතුමත්ති සුපි මෞහා සමාන වයස ඇති කෙනෙක් අත්තන් කෙරෙහි මේ ලෝභ හිත ඇති වෙන ඉඳිය. ඒක නිකන් බැලුවට පේන්නේ සාමාන්‍ය අසභ්‍ය නැත්නම් කිය නොකියමනා කතාවක් කියලා. වතර බටේර මානසික විද්‍යාවේ හොඳටම පෙන්ලා දීලා තියෙනවා. මේක හොඳට මතක කරුවාට පස්සේ ඒක ඇති කරපු මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මේ මානසික විද්‍යාඥයන්ට කිව්වේ මේ යුදෙව් කාමයේ විතරක් ගෙනල්ලා මේ ලෝකයට ඉදිරිපත් කරුවායි කියලා බටේරත් බැලුවා. එයා කතා කරලා කිව්වේ අන්තිමට මිනිස්සෙගේ මුළු ජීවිතයම මෙන්න මේ කාමයේ කෙරෙහි ඇති ඍජු සහ වංචනික ධර්ම මතින් සම්පූර්ණ විතර ගන්න පුළුවන් කියන්නේ. වෙන විදිහට කියන්නේ සම්පූර්ණ මනුෂ්‍යයා නටවන්නේ උන්න කාම ආශාව නිසා කියලා. ඒක නිසා අන්තිමට ඒක කාමය හා සම්බන්ධ නැත්නම් යුදෙව් කාමය හා සම්බන්ධ ප්‍රබන්ධයක් කියලා. දෙස් කියන පටන් අරගත්තා. මෙතන ඒක දිලක් පැහැදිලිවම සඳහන් කරා පුංචි ලදරු වයසේ ඉඳලා වැඩිමහල් බවස දක්වාම මවගෙන් ලැබෙන මේ සෙනෙහස පිළිබඳව විශාල වගකීමක් විශාල චරිතයක බලපෑමක් කියලා. ඒ වගේම සහෝදර සහෝදරයෙක් ඉන්න ගතිය, ඊටසේ තමන්ගේ දූ දරුවන් දකින්න ගතියදී ජීවිතයට ඇති වෙන මේ පිරිච්ච පරිපූර්ණ භාවය ජී ජීවිතයේ විශාල වැදගත් අංගයක්. ඒවයිදී ඒ පුද්ගලයා දක්වන හැසිරීම තුලින් තමයි මේ මේදීම තලතුණා බව ඇති වෙන්නේ. ඒක සම්පූර්ණ ජීවිතය විස්තර කරේ මේ ලෝල භාවයේ රට. ඒක නිසා ඒකට දොස් කිව්වා මුලින්. මේක තනි කර මේ ලෝ මේ යුදෙව්වන්ගේ මේ කාම කතාවක් මේ කතා කරනවා කියලා. මේ රජ්ජුරුව දඟ නිසා කියනවා ලෝලංකෝ බහරද්වාජ චිත්තං. කින්දොල බහරද්වාජ ස්වාමීන් වහන්සේ අපේ හිත ලොල් බවම පදනම් කරගෙන තියෙනවා. සමහර විටක සભ્યත්වයට යටත් වෙනකොට ශිෂ්ටාචාරයට යටත් වෙනකොට අපි ওই කියන මාතෘත්වයට සලකනවා. ඒ වගේම සහෝදරයන්ට කියලා සලකනවා. දූ දරුවන් දුවන්ට සලකනවා. නමුත් අපේ හිත ඔය සබ්බිහ తত্ত্বය ධාර්මික తত্ত্বය යටපත් කරගෙන ලෝල භාවයේ මතුනාට පස්සේ අපේ කදා යම් දවසක භාගදා මාතුමත්ටි සුපිලෝක ධම්මං උප්පජ්ජති එතකොට මේ මේ විදිහට පවතින ලෝකේ උපවහන්සේ කියන විදිහට සම්පූර්ණ මනුස්ස හිතට ප්‍රසිද්ධියේ සාප්‍රසිද්ධියේ පතුවේ මතුවෙන මේ කාමය නැත්නම් ආසාව මේ ඔය කියන මාතුමත්ථීසුපි භගිනිමත්ථීසුපි ධීතුමත්ථීසුපි කියන විදිහට මෞහා සමාන සහෝදරයන් හා සමාන ධීතු දුවා හා සමාන ගතියකින් යටපත් කරන්න බෑ කියන්නේ. මොකද විශේෂයෙන්ම අංගුත්තර නිකායේ ඒකක නිපාතේ හොඳටම සඳහන් වෙනවා සරුවචනාංශයේ සඳහන් කරනවා නාහම්බික්කමේ අඤ්ඤං ඒක ධම්මං පිටමනුපස්සාමි පුරිසස්ස යදිදං ඉති රූපාං මහණෙනි මම මේ මේ මනුස්ස හිත ලෝභයේ වශී කරන මත් කරන තවත් එකදු ධර්මයක්වත් දකින්නේ ඉති රූපේ විතර කියලා. ඒ වගේම මනුස්ස හිත යටපත් කරගෙන තලාව බාගෙන වශීයට පවත්වන්න පුළුවන් තවත් එකව ධර්මයක්වත් මම දකින්නේ ස්ත්‍රී සද්දේ විතරයි. ඒ වගේම ස්ත්‍රී ගන්ධය, ස්ත්‍රී රසය, ස්ත්‍රී පහසය, ස්ත්‍රීන් පිළිබඳ කල්පනාවේ කියන මේ කරුණු පහ ਸਰවචනාසගේ හේතුදාග පාළියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ස්ත්‍රීන් සඳහා සඳහන් කරලා තියෙනවා මේ ස්ත්‍රීන්ගේ හිත වට කරගෙන, වශී කරගෙන පවත්වන තවත් එකම දෙයක්වත් නැහැ මේ පුරුෂ රූපේ විතරයි. පුරුෂ සද්දේ විතරයි. පුරුෂ ගන්ධයේ විතර, පුරුෂ රසයේ විතර, පුරුෂ පහස විතර, පුරුෂයන් ගැන කල්පනා කිරීම විතර. මේ සාහිත්‍ය කියන්නේ ඔන්න ඔය ඕක තමයි. එක එක පැත්තෙන් ටෙම්පරාදු කර කර ඔය සින්දුවක් ගත්තත්, චිත්‍රපටියක් ගත්තත්, නාටකයක් ගත්තත් සෑම තැනකම තේමාව තියෙන ඔච්චර තමයි. ඒකේ කොච්චර එකම දේ ලක්ෂ කෝටි වාරකින් කිව්වා එපා වෙන්නේ නැහැ. ඒකයි කාමයාගේ තියෙන වටිනාකම. ඉතින් සර්වඥයන්සේ සඳහන් කරනවා ඒ අංගුත්තර නිකාය ඉක්මවලා අපි ගියෝ විශේෂයෙන්ම ඒ විනය පිටකේ සඳහන් කරලා තියෙනවා මේ භ්‍රමචාරියේ තියෙන අන්තරාව. මේ අන්තරාව සඳහන් කරලා තමන්ගේ මවත් එක්ක උනත් කමක් නැහැ බොහෝ කල් අසර පැවැත්වුවොත් ළඟින් කාමයට පෙළඹෙනවා කියන එක ඇත්තට දුරුති කෙනෙක් කියන්නේ. ඉතින් ඒක නිසා සඳහන් කරලා තියෙනවා. එවැනි தත්ත්ව එයාලා සර්වඥාඥාණයට ආයන්නේ ඉඳලා අස්කන්නට තේරිච්ච නිසා ඒ අනවශ්‍ය පරිපාසනකම් ඇති කරන්න යන්න එපා. මමත් එක්කවත් එපා. මම හා සමාන වයසක නැත්තම් කෙනෙක් එපා. මමත් එක්කත් එහෙම වැඩි ආදාහයක් ඇති වෙන්න පුළුවන් නම් මේ මම හා සමාන වයසක ගැන කතා කරන්න යන්නේ. සහෝදරයන් එක්කත් වෙන්න පුළුවන් නම් ඒ සහෝදරයන් අස්මාන ඒ සම වයසේ අනිත් චුල්ල කුමාරිකාවන් එක්කවත් ඕනේ නැහැ. ඊගාට තමන්ගේ දුව එක්කවත් මේ ඇති වෙන්න පුළුවන් නම් එයා තමයි පොඩි දරුවන් එක ඒ නිසා ලොකු සඳහන් කර තියෙනවා දරුවන් ඇඟල්ලා ආදරේ නොදක්වේ ඉති. විෂ භාගයන් සමගද රහසී නොබිය යුතුයි. සභාග මේ විෂ භාගයන් හාද අත ගන්න එපා සභාගයන් හාද රහසී නොබිය යුතුයි. ඉතින් මේ තමන්ගේ වායසේ තමන්ට වැඩි පාල පිළිමි කෙනෙක් පිළිමි කෙනෙක් එක්ව රහස් කතා කරන්න යන්න එපා කියන්නේ. ඉතින් මේක දිහා බැලුවහම පේන්නේ අනවශ්‍ය දැලකින් වට කරලා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරලා තියෙන කියලා. ඉතින් කවදාකවත් මේකේ සබර්තන්සේ බේරෙන්නේ මේකයි. ඒක කරපල්ලා කියලා කවදාකවත් බලපෑම් කරන්නේ නැහැ. භක්මචර්ය රකින්න කියලා කිසිම නීතියක් නැහැ. සර්වඥ සදාකර භ්‍රමචර්ය රැක්කොත් මේ මානසංශ තියනවා සමාදන් වෙලා රකින්න. රැක්කොත් ඔන්න මට උපස්ථාන කරා වෙනවා මං කියපු දේ ඇහුවා වෙනවා. ඒක නිසා මේ ධර්මයේ ගැන මේක ගැන මේක තියෙන බරපතල ගැන දන්නේ නැතිවත් අනුන්ට මේ සිල් රැක්කන්න හදනවා. කදාක කරන්න බෑ. මොකද මම අපේ හිත ලෝලංකෝ බහරද්වාගේ චිත්ත මේ හිත ලොල් බවටමයි බැඳිලා තියෙන්නේ. නිසා යම් කිසි කෙනෙක් වැරදිලා හෝ දැනගෙන හෝ පරිේශන තෘෂ්ණාවෙන් හෝ මේ භ්‍රමචර්ය හිතුවානම් අනේ කොච්චර උදව් කරන්න වටනවද? කොච්චර ආදාර කරන්න වටනවද? කොච්චර ගරු කරන්න වටනවද? ඒකට තමයි මේ සබ්‍රහ්මචාරී කියලා කියන්නේ. සමානව භ්‍රමචර්ය හැසිරෙන්නන්ට එකිනෙකා කොච්චර උදව් කරන්න වටිනවද ඒ මොකද භ්‍රමචර්ය නොහැසිරීම තාජපරාදයක් මේක තමයි ලෝකේ ඒක තමයි ලෝකේ තියෙන්නේ ඉතින් සර්වඥාන්සේ අන්න එහෙම තිබුණු ලෝකෙක මෝක්ෂය හොයද්දී එහෙම තියෙන ලෝකෙක නිවනක් හොයදී උන්වහන්සේ සඳහන් කරා ඉතින්දී නිවනට යන්න බෑ ඒකට යනවා නම් මේ මෝක්ෂයට යනවා නම් මේ වීතික්කම මට්ටමේදී එහෙම නැත්නම් මේ කාය ద్వාර වචී ద్వාර මට්ටමේ සීමාව කැඩෙන වෙලාවේදී හෝ භ්‍රමචර්ය පිළිගන්නවා. ඉතින් මේක අද මේ පරිේශන බුද්ධ ආගමේ ඒ වගේම ආර්ය පරිේශන බුද්ධ ආගම දෙක අතර විශාලම මේ ඉස්සරහට එන්න තියෙන ප්‍රධාන ප්‍රශ්න බාටපත් වෙනවා. කාර්ය පරිශ්‍රණය කියලා කියන්නේ තමන් තමන්ගේ ජීවිතයත් එක්ක පරිශ්‍රණ කරන වෙලාවේදී තමන්ට හොඳටම වැදගත් තීන්දුවක් ගන්න වෙනවා මේ ආරණ්‍යගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න මට මේ Brahmacharya ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගන්න පුළුවන්. ඒක ගිහිල්ලා අහන්න කරකයි Brahmacharyaවත් රැකගන්න බැරි කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම කියන්නේ කවදාකවත් කරන්න බෑ. ඕකෙන් වෙන්නේ මේ නිකන් අනවශ්‍ය පිස්සු හදා ගන්නවා, ප්‍රශ්න ඇති කර ගන්නවා කියන්නේ. නමුත් මේ රජුරෝ වහනවා මේ අද්ධහනං චාපාදෙන් තීටි. බොහෝ කාලයක් මේ પરම්පරාවත් රකින්න ස්වාමීන් වහන්සේ කොහොමද මේ වැඩ වෙන්නේ කියලා. එතකොට තමයි මේ ආම්බෝ කියන්නේ අම්මා කෙනෙක් වගේ හිතන්ට අක්කා කෙනෙක් කියලා හිතන් නංගි කෙනෙක් කියලා හිතන් නැත්තම් දුව කෙනෙක් කියලා හිතන්. ඒත් රජුරෝ ඒකදී කියලා කියනවා ඒක නිසා අත්තිමකෝපෝ බාරද්වාද අඤ්ඤං මේ අඤ්ඤන්ත හේතු අඤ්ඤන්ත පච්චය ඔය කියන අම්මා වගේ හිතනවා වෙනුවට නංගි අක්කා කියලා හිතනවා වෙනුවට දුව කියලා හිතනවට වඩා වෙනුවට වැඩිය වෙනස් හේතුවක් කවුරක් කියලා දෙලා නැද්ද කියලා. ඒ කියන්නේ ඒ රාජ්‍යරෝ මේ කාමයේ ගැන දන්න තරම් මේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ නොදන්න බවක් එහෙම නැත්නම් උන්වහන්සේට මේ සම්පූර්ණ මාතෘකාව නොවැටහෙන බවට රජුරන්ගේ අභියෝගය තමයි මේ. ඒක අද මේ ඒ කියන්නේ කාම ලෝකේ ඉන්නේ ඇත්තෝ මේ මේ වගේ මට්ටමකින් කාමයේ මිත්‍යාචාරය රකින්න පුළුවන් කියලා පිනිකින්වත් හිතන්නේ. මේ මොකද මේ අද බටහිර ලෝකේ කියන தত্ত্বය එනතව ජීවනයේ සමා සම්මත රටවල් වල සබහවල සමාජවල කියන தত্ত্বය බැලුවොත් ප්‍රධානම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මවට තමන්ගේ වැඩිවියපත් එක්ක දුව කෙරෙහි පියාගෙන් ඇති බයයි. කියාගන්න විදියක් නැහැ. ඒ සමාජවල හැම තැනකම ප්‍රධාන ප්‍රශ්නේ. ඒ නිසා යම් ආකාරයකින් ඒ සමහර විට මම අනවශ්‍ය මාතෘකාට මේ බණ යොමු කරන්න වෙන්න පුළුවන්. ස්ත්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ සමතත්වයේ අර්ථයේදී තියෙන සමාජ තියෙනවා විශේෂයෙන්ම ඔය ඕලන්දේ ඕස්ට්‍රේලියාව වගේ රටවල සමාන අයිතිවාසිකම් බොහෝ විට පවත්ලා තියෙනවා. එහෙම තැන්වල අද ප්‍රධාන ප්‍රශ්න වෙලා තියෙන්නේ යම් හේතුවක් නිසා මේ පාවුල තුල ස්ත්‍රියවට තමන්ගේ ස්වාමි පුරුෂයා පිළිබඳව මොනවා හෝ අකමැත්තක් ඇති ඒ හරි මොකක් හරි චර්යාව නිසා හෝ නුරුස්නාව නිසා ඕනම වෙලාවක ගිහිලා චෝදනාවක් කරොත් මෙයා මගේ මගේ ස්වාම පුරුෂයා මගේ වැඩ විපත් වෙච්ච දුව දිහා නරක විදිහට බලනවා කියලා ඉච්චරයි ඕන කරන්නේ නතර. ඊට පස්සේ තාත්තා වහාම ඉදිරින් යද්දෝ. ඒ පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැත්නම් ඒ පොලිසියට යන්න පුළුවන් පොලිසියෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් උසාවියේ නීති ඕනේ නැහැ. අම්මට කියලා කියන එකයි තියෙන්නේ මේ තාත්තා දුව කෙරෙහි නුරුස්නා විදිහට බලනවා එච්චරයි. ඒ නිසා මවකට ස්වාමි පුරුෂයාගෙන් දික්කසාද වෙන්න ඕන ප්‍රධානම ලේසිම චෝදනාවක් බාටපත් වෙලා තියෙනවා. මොකද ඒ රටේ ඒ තරමට පිළිගන්න තියෙනවා. මුස්ලිම් නීතිය හැටියට බලනකොට ස්ත්‍රියට බෑ කවදාකවත් පුරුෂයෙක්ගෙන් දික්කසා දෙන්න පුරුෂයාට පුළුවන් ඕන වෙලාවක ස්ත්‍රියකින් දික්කසා දෙන්න. ඒ ඒ අනිත් පැත්ත. අපි මේ ගෙනහැර පාන්නේ මේ එකට එකක් මේ සංසන්දනය කළා නීච තත්ත්ව හෝ උච්ච තත්ත්වපත් කරන්නේ මේ ප්‍රශ්නිකට බයහනක් කරනවා. ප්‍රශ්න කියන්නේ මේ පාටලැවෙන තියෙන ඉඩ. ඒ රටවල් ඒවා නීතිගත කළා කියලා. සරුවචනාංශය ඒක සඳහා පැහැදිලිව මතක් කරලා දීලා තියෙන්නේ ඒ අනවශ්‍ය සම්බන්ධකම් නැත කරන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒක මේ කාමයේ පිළිබඳව, චිත්ත ලෝල භාවයේ පිළිබඳව මේ නැත කරන්න ඕන කම්මාරාමතා, දස්සාරාමතා, සංසග්ගාරාමතා ඒ විදිහට ඒ ඒ පැත්තට ඒ පළාතට යනකොට ඇති ආශාවල් පිළිබඳව පුළුවන් තරම් කල්ැතුව බේරලා කටයුතු කරන්නයි කියලා කියනවා. ඇසීමට, දැකීමට, අසුරු කිරීමට, අතගෑමට ආදී වශයෙන් තියෙන මේ ආශාවල් එකින් එකට එකින් එකට එකින් එකට බැඳලා යනවා. ඒක නිසා බැලි නොබල ඉන්න තරමට හොඳයි කියලා කියනවා. නොබලම ඉන්න තරමට හොඳයි බලනවනම් යම් විදිහකට ආනන්ද සෝහන්සේ සාමාන්‍ය අපේ ශාසනය සඳහන් වෙන්නේ ස්ත්‍රීන්ගේ දිහාකට බොහොම අනුකම්පා කරන කෙනෙක් විදිහට. නිසා පිරුණා මංජකේට කිත් වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ අහනකොට කියන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ අපේ ස්ත්‍රී කෙනෙක් ආනන්ද නොබලන්නේ. ඒකවල කියනවා ස්වාමීන් වහන්සේ යම් විදිහකට දැක්කොත් බලනවා කියන එක දැක්කින කෙනෙක් දැක්කොත් දැක්ක කතාන කරින්නේ. යම්ම විජේතර ස්වාමීන් වහන්සේ කතා කරන්න සිද්ධ වුණොත් hina වෙන්න බෑ කියන්නේ. මදහිනාවක් පාන්න බෑ. යම් විදිහකට සාංශ මදහිනාවක් පානොත් කොක්කන්ලා hina වෙන්න යනවා. කොක්කන්ලා hina වෙන්න උනොත් ඇසුරට යන්න එපා. ඉතින් ඒකත් බලනකොට ඒ සර්වචනාංශෙත් එක එහෙම ඇත්තටම එවැනි ප්‍රශ්නයකට හොඳට හේතු කරන්න පුළුවන් හොඳටම දක්ෂකම තිබෙන ආනන්ද ස්වාමීන් වහන්සේට මේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක සර්වචනාංශික පැවිච්ච මේ දවස දිහා බලනකොට පේනවා කොච්චරනම් මේ භ්‍රෂ්ටචාරය රකින්නන් කෙරේ අනුකම්පාවෙන් සර්වචනාංශ මේවා පිළිබඳ නිස්පන්නවා කියලා. ඒක බැලුව බැලමට පේන්නේ කෙනෙකුට කවුරු හරි පවරනවා නම් පටවනවා නම් මෙහෙම කරපන් කියලා ඒක අමානුෂිකයි. කරන්න බෑ. ඒ නිසා අපිට සන්තෝෂ වෙන්න පුළුවන් වෙන්නේ යම් කිසි කෙනෙක් මේ භ්‍රමචර්ය ශික්ෂාපදේ. අභ්‍රමචර්ය වේරමණී ශික්ෂාපදන් සමාදන් කියලා සමාදන් වුණා නම් රැක්කේ නැතත් චඩුවත් අනි මොනතරම් වටිනවද අනි මේ මනුස්සයා ප්‍රතිපත්තියක් වශයෙන් හරි මේක පිළිගන්නවනේ. පිළිගත්තට පස්සේ කඩේනට හරි කමන්නේ යායක වැරද්දක් බව බාර ගන්නවා. ආචි සංවරේ පිළිකනවනේ කියලා පුණුවන් තරම් මේ භ්‍රමචර්ය පිළිබඳව භ්‍රමචර්ය ශික්ෂාපදේ පිළිබඳව අපේ තියෙන මේ ගරුත්වය දැනගන්න නම් මේ විෂය එහෙම පැත්තකට දාලා ඉන්න බෑ. පැත්තකට දාලා හිටියොත් වෙන්නේ මොකද දුර්වලත්ව වැටිලා අමාරු වැටුණාට පස්සේ මේ පස්සේ පිළියම් කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට මේක සාකච්ඡා කළ යුතුයි. අසභ්‍යයි කියලා පැත්තකට දාලා බෑ. භ්‍රමචර්ය කියලා කියන්නේ එහෙම ඉබේ රැකෙන සීලයක් නෙමෙයි. ඒක නිසා මේ මේ රාජ්‍ය රූප පැහැදිලිවම අභියෝග කරනවා ලෝලංකෝ බහරද්වාල් චිත්තක් භාරද්වාජයේ මේ හිත ස්වභාවයෙන්ම ලෝලයි. ඒක නිසා මාතුමත්ති මාතුමත්ති සුපිලෝක චිද්දෝක ධම්මං උපජ්ජති. දීතුමත්ත සුපි භගිනිමත්ති සුපි ලෝක ධම්මං උපජ්ජති. ඒක නිසා අපි මතක තියාගන්න ඕන භ්‍රමචර්යය රකින්න ඇත්තෝ අපිට කවම කවදාකවත් සර්වඥාන්තුලේ දස ධර්ම සූත්‍රය සඳහන් කරන විදිහට අන්‍යයන්ා සම්බන්ධ නැති ජීවිතයක් ගත කරන්න බෑ. පරපටිබද්ධා මේ ජීවිතාති අභින්නම් පච්ච වේකිතබ්බා. මේ දානසෙන් ලැබෙන්නේ කොහොම කරක්වත් ඔය මේ පුරුෂ පක්ෂයේ ඉච්ඡි පක්ෂයේ දෙපක්ෂයේ වැඩි ප්‍රතිශත පක්ෂයේ. ඒක අපිට ඒක කවදාකවත් නැතුව බෑ. නමුත් එතනදී සීමාව දැනගත්තේ නැත්නම් ඉතින් මේ භ්‍රමචර්ය පිළිබඳව යම් විදිහකට හානියක් සිද්ධ වුණොත් වික්ෂුන් වහන්සේලාගෙන පළවෙනිම පරාජිකාව සම්බන්ධ වෙන්නේ එතන තමයි. මේ තුනන් ධම්මපද්දේවේ අන්තිමසෝ තිරච්ඡාන කතාවේ පරාජිකෝ හෝති අසංවාසෝ යම් විදිහකට මෛත්‍රුණ ධර්මයට පෙළඹුණොත් විචක්‍රමයක් සිද්ධ වුණොත් භික්ෂුත්වයේ ආය සෝදන්න බැරි විදිහකට පිළියම් කරන්න බැරි විදිහට අසරණ වෙනවා. ඒ වගේම ඒ සුෂ්ඨ විපස්සක සුද්ධ විපස්සක කතා විශ්ලාම අටුවාවේ සඳහන් වෙන ධම්මපදට කතාවේ ඒකෙදිත් ඔය මේ චක්කපාල ස්වාමීන් වහන්සේගේ අධික අඳුනාට පස්සේ ඒ බෑනා කෙනෙක් පැවිදි කරලා බැරිදලා ඉන්න බෑන කෙනෙක් අඬ ගහගෙන ඇවිල්ලා උපස්ථාන කියලා එතුමත් එක්ක තමයි කැලීමේදී යන්න යන්නේ සරුවත්තරන්සේ දකින්නේ. ඒ අනාකරමකදී ඒ කන වෙලා අල්ලගෙන යන ගමන් මේ බෑන කියන පොඩකට මේ කැලේට යන්න ඕනේ කියලා. මොකද මේ මුක්සා කරන්නේ. මුක්සා කරලා ගිය වෙලාවට කියලා තර කරන්න ආපු ගෑන් කෙනෙක් අතර මයිතිනේ හැසෙන්නේ. තමාව දකින්නකොට මේ රාජ්‍යකෝ තේරුම් අරගන්නවා මේ බද්ද යවුනේ පසු වෙන මේ මගේ බෑන දැන් යෝගේ මේ වර්ධිතයි. පරදේ බැඳලා ආවට පස්සේ ප්‍රශ්න කෙරුවට පස්සේ කියනවා මගේ කන වැලල්ලන්ටත් අතල්ලන්න දෙයි. මෙරිච්චාවේ මම මේ කැලේ මැද මෙරිච්චාවේ උඹ වගේ මේ භ්‍රමචාරයේ වණසගත්ත කෙනෙක් එක්ක මගේ කන වැලල්ලන්ට අසුදුසු නැහැ කියලා කියනවා. මේ සුද්ධ විපස්සක. ඒකට හිතන්න පුළුවන් මේ සුද්ධ විපස්සක වෙච්ච නිසා ඒ ගාන්සිතර විනයනතක කන වැලල්ලන්ට නෙගත්තේ කමක් නැහැ කියලා. මේ අපි ලොකු සංකේතයක් කරනවා. මේ සුද්ධ විපස්සක වුණත් ඒ ඇති වුණ ඒ විද්‍යා දදාත විනය කියන විදිහට Tamanට ඇති වෙච්ච ධර්මය නිසා ආදර්ශයකටවත් එහෙම කෙනෙක් ගන්නෑ. කන වල අල්ල ගන්නවත් ගන්නෑ. ඒ තරමටම කෙලෙසිනවා මොකද සාමනීරව හිටියත් ඒ සිල්බද පිළිබඳව නොතක මේ වගේ දේවල් ඉතින් ඒක නිසා එකවරම අපට බෑ කැඩෙයිද නොකැඩෙයිද කියා හොඳම දේ තමයි අර දැකීමට තිය ආසාව කතා කිරීමට තිය ආසාව මූල බල බල ඉඳ තියෙන ආසාව ඔව් කතා hina වෙන තියෙන ආශාව පුළුවන් තරම් දුරවන් කරගෙන හිටියොත් විශේෂයෙන්ම ඔය මුල් මුල් කාලේ තව වෙනකොට ඒ දෙපැත්තට දෙපැත්ත කෙරේ ලොකු ගෞරවයක් ඇති වෙනවා. බය මිත්‍ර ගෞරවය. ඒ ගෞරවය නැතුව කරන්න බෑ මේ වැඩේ. පටන් ගන්න දවසේ ඉන්නම තිබුණොත් ඒක කරන්න බෑ. ඒක ඔය මේ විනය පිටකේ සඳහන් වෙනවා අම්මයි පුතයි දෙන්න එක මේ මේ සේනාසනේ වස්වසලා. එච්චරයි කරපු වැරද්ද. මාස තුනමාර වෙනකොට දෙන්න එකිනෙකා කරේ මෛත්‍රී සීලයට පෙළඹෙනවා. සර්වඥයන් මතක් කරන ওই විදිහට මේ අම්මා කියලාවත් කල්පනා වෙන්නේ කියලා. සර්වඥයන් සයිල මතක් කරන නිසා කියන්නේ මේ පටලවිල්ලක් විතර සාසනය ඇතුලේ අම්මයි පුතයි අතර මෙන්න පරිදි වෙලා දෙන්නම උපසම්පදා දෙන්න අතර මෙහෙ. ඒක සර්වඥයන් ওই මිනිහට අඩුවන් තමන්ගේ අම්මා කියලාවත් මතක් වෙන්නේ නැද්ද කියලා. ඊට පස්සේ විශාල දේශනයක් පවත්වනවා. මේක තමයි හිතේ ස්වභාවය. ඒක නිසා පුළුවන් තරම් ඒකට ඒ ආසන්නයට නොගිහින් පවත්වන එක තමයි පේන්නේ. ඒකකොට එහෙම ආසන්නයට නොගිහින් පවත්වන්න වැඩ කඩලු බඳිනකොට හිතෙන්නේ මේ මානවයිති වාස්කම් නැති කරන්න හදනවා අපිටත් බැඳ කරන්න කියලා ඉති යනවා. ඒක නිසා මේක දැනගෙන කතා කරනකොට මේ උදේන රජුල කියාපු කතාව වටින. එතුම කතා කරපු දේවල් ඇත්ත කතා කරලා තියෙන භාරත් දාය ස්වාමීන් වහන්සේ. ඒක නිසා අහනවා ස්වාමීන් වහන්සේ නැද්ද මේ අඤ්ඤ අකිනුකෝබෝ භාරද්වාජය අඤ්ඤ අඤ්ඤංච හේතු අඤ්ඤංච පච්චය. එතකොට භාරද්වාජ ස්වාමීන් දැනගන්න කවුද මේ පින්දොල භාරද්වාජ ස්වාමීන්ගේ රජතුමා කැමති නැහැ කියලා. එතකොට මේ ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මුත්තං කෝයතම් මහරජ තේන භගවතා ඥානතා පස්සතාරහතා සම්මා සම්බුද්දේන. මහත් මේ මහරජය ඒකාන්තයෙන්ම සර්වඥාන්සේ මෙන්න මෙහෙම දේශනා කරන්නේ නැද්ද? සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සම්මා සම්බුද්ධිටපත් වූ මාගේ සර්වඥයන්ස මෙහෙම දේශනා කළා නැද්ද මොකද්ද මේ මේ කය දිහා බලන හැටි අසුභ භාවනාවකේ ඉම මේව කාය උද්දම් පාදලා අදෝකේ සමත්තක තසපරියන්තම් පුරං නානප්පකාර අසුචින පච්ච වේක්කති අත්ථි ඉමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා ආදි වශයෙන් අර අසුභ භාවනාවට අදාළ කාරණා ටික මතක් කරගන්න ඒ මේකත් රජුර හොඳට අහගෙන ඉන්නවා. මොකද අපේ සර්වචනාංශේ මේ කියලා දක්නා වූ කියලා දන්නා වූ උන්වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා ඒකාන්තයෙන්. මොකද්ද? මේ තමන්ගේ කය දිහා අසුබ වශයෙන් බලන්න. අපි ඉස්සල්ලාම බලන්නේ ඥාතිත්වේ, සભ્યත්වයේ පැත්තෙන් සීලේ පැත්තේ. දැන් අසුබ භාවනාවට ගියාම මේ බලන්න කියන්නේ සීල මට්ටමක් නෙවෙයි සමාධි මට්ටමක්. මේ සමාධි මට්ටමේදී තමන්ගේ ශරීරය දිහා ඇත්තා වූ මේ අසුචි ස්වභාවය මේ පිළිකුල් ස්වභාවය දෙතිස් කුණපයකට කඩලා බලන බැලීමේදී යම් දවසක Tamange ශරීරයේ දිහා ඇති මේ ආසාව වනාකොට වටහා ගත්තොත් සීල මට්ටමේ සමාධි මට්ටමේ අනිවාර්යයෙන්ම ඒක අනුගේ කාය කෙරේ දැකීමට හේතු වෙනවා. මේකත් ඔබට ඒ මානසික විද්‍යාව හොඳට උකියන දෙයක් තමයි. Taman Tamange ශරීරයේ තියාසාව වැඩි ධර්මද තමයි මේ අනුගේ ශරීර වලට ආශා කරන්නේ. තමන්ගේ ශරීරය දිහා ඕනෑමට වැඩිය උපදාන්ට පිළියම් කරන්ට සලකන්න පටන් අර ගන්නකොට ඒක ඉතින් අහන්න දෙයක් නෑ ඒක ලකුණක් තමයි මේ ලෝලංකෝ බහරද්වාජ චිත්තං කියවගේ හිතේ ලෝණ භාවය. ඒ නිසා සර්වචන සඳහන් කරනවා උච්චින්ද සිනේහමත්නෝ. තමන්ගේ ආත්ම ස්නේහය සිඳලන්න. කොහොමද උසුකං සාර්ධිකාව තියෙන්නේ හත්ිනා. ඒ කියන්නේ මේ කුමුදං සාර්ධිකාව සාරධිකංව හත් වෙනවා. මඩේ පිපිච්ච කුමුදු මලක් වඩට බහැලා අතින් කඩලා සිඳලා ගන්නාසේ තමන්ගේ ආත්ම ස්නේහ නැති කරන්නේ. ඒක නිසා අපි යම්ම වෙලාවක අපේ කය කෙරෙහි ලොකු සාදරකමක් ලොකු ආදර බැම්මකින් බැලුවොත් අනිවාර්යයෙන් මේ වෙලාවේ ලෝකෙත් පේන්නේ බොහොම සුන්දරව ලස්සනට. අපි යම් වෙලාවක අපේක පිළිබඳව නාස්තික නැත්තම් පැහැර ගන්න සුළු විභව තණ්හාවකින් වහකණ්ඩෝල කෝච්චි වයින්ද ඕනේ අරකයි මේකයි කියලා බලනවා ඉතින් මුළු ලෝකෙත් පේන්නේ ඒ වගේම තමයි. ඒක නිසා අපි මේ තමන්ගේ ශරීරයට නැත්නම් තමන්ගේ ආත්මය දිහාවට දක්වන ආකාරය තමයි මේ අපේ කයෙන් වචනයෙන් හිතෙන් එළියට යන්නේ. චුංගෝදනේ කියනවා නෑ එහෙම නෑ කිය. ගති ගැන නෑ මට මේ කේන්ති ජී නැත්නම් මේ දේ ආසාව ඇති උනේ අනුන් නිසායි කියලා. මොන බඩගරුත්ව නිසා ඇති උනත් ඒ තමන්ගේ චිත්ත ස්වરૂපය තමයි මේ කායික මානසික ක්‍රියාවලින් පේන්නේ. ඒක සරුවච්චන් දාන්සිතු හොඳටම දාන. ඒක නිසා උන්වහන්සේ සංගමන ඔබට තියෙන ලෝල ගතිය නා. මේ ලෝල ගතියේ මූල ආරම්භය තමයි තමන්ගේ මේ ආත්මයට ඇති ආත්ම සිනහද ඉති සමහර වෙලාව රූපකයට කරනවා. තමන්ගේ රූපේ පිළිබඳ ලොකු ආසාවක් එනට රූපකය පිළිබඳව තරහකී. ඉතින් රූපකය පිළිබඳ ආසාව තමයි අත්කිලමතාන් යෝගයේ වශයෙන් මේ මේ කාමසුකල්ලිකාන් යෝගයේ වශයෙන් සර්වඥාන්දේ ධම්මචක්කි ඉස්සල්ලාම් පෙන්වනවා. මේක පිළිබඳව ද්වේෂය ඊටදී හරි භයානකයි. ඒක අත්කිලමතාන් යෝගයේ වශයෙන් පෙන්වනවා ඔය දෙක මැදට යනවා කියන එක කිසිම දවසක පු탁ඥයෙකුට චිත්තක්ෂණයකට මිස පවත්න්න බෑ කියලා. චිත්තක්ෂණයට තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. ගනම කදාගත් චිත්තක්ෂණ දෙකක් එක දිගට පාස් කරනවා. තුනක් හතරක් පාස් කරනවා. ඒක නිසායි අපිට මේ මූල කර්මස්ථානයේ හිත තියන්න බෑ. මූල කර්මස්ථානයේ හිත තියනවනම් තමන්ගේ ශරීරය පිළිබඳව කාමසුකල්ලි කාමියෝගයක් එන්න විදියකුත් නැහැ. ඒ වගේම අරමුණේ දිගට හිත පවත්වනවනම් තමන්ගේ ශරීරය පිළිබඳ අර්ථ කිලමතාන් යෝගයකුත් නැහැ. ඉතින් අපි දන්න කොච්චර අමාරුද මේ චිත්තක්ෂණ රාශියක් විනාඩි ගානක් මේ එකම අරමුණක ඉන්න. එකම අරමුණක ගිය ගමන. ඉතින් හිත අහනවා දැන් මම මොකද කරන්නේ? දැන් කියපු වැඩේ කරා දැන් මොකද කරන්නේ? දැන් විපස්සනාට යන්න ඕනද සමතට යන්න ඕනද මොකද කරන්න ඕන කියලා අර මේ අපකිලමතාන යෝග කාමසුකල්ලිකාන යෝග නැති නීවරණයන්ගේ යම් ප්‍රමාණයකට හිස්සෙච්ච හිතට පුදුමාකාර ප්‍රශ්න වාශයක් ඇති කරන අපේ මේ ලෝල හිත. ඒක නිසා ඉස්සල්ලාම අපිට තේරෙනවා නම් අර විදිහට ඥාතිත්වය සලකලා හෝ මේ ලෝල හිත යටපත් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ අසුබ ක්‍රමයට බලලා හෝ හිතලා අයින් කරගන්න පුළුවන් නම් අපි අරගන්නේ මොකටද? අරගන්නේ අපි පුළුවන් තරම් මූල කර්මස්ථානේ හිත පවත් ගන්නයි. මධ්‍යස්ථ අරමුණක බොහෝ වෙලා හිත පවත් ගන්නවා. නිකන් හිත හිතින්නේ. ඒ වගේම කාම අරමුණේ හිත හිතුව රාගයට පැදෙනවා. ද්වේෂ අරමුණේ හිත හිතුවත් ද්වේෂයට බැඳෙනවා. ඒක නිසා ඒවැනියක් නැති මධ්‍යස්ථ අරමුණක බොහෝ වෙලා ඉන්නවා කිව්වහම කූටල කොට කියනවා වගේ අමාරු මේ ලෝල පහම ඉෂා කරනවා. ඒක නිසා අපේ සාමාන්‍ය සමත ක්‍රමේන ඒ තමන්ගේ කය පිළිබඳව මේ නැත විතර දෙවිලි ආශ්‍රය කරන තමන්ගේ කය පිළිබඳව මේ අසුභත්වයෙන් බලන්නේ. ඉතින් ආනාපාන සතිය භාවනා කරලා යම් කිසි කෙනෙකුට ඒ ආනාපානයේ හිත හිතිනවනම් ඉමංස අසුභ භාවනා නොකලයි කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ආනාපානේ කරනකොට නිතරම ආශාවල් වැඩෙනවා. ලෝල ගැටි වැඩෙනවා. ලෝභ ගැටි වැඩෙනවා නම් පමණක් ඒ ලෝලං හිකෝ ලෝලංකෝ ಭಾರದ್ವಾಜ චිත්තං කියන වචන හිපත් කරගෙන මගේ හිත ලෝල භාවයට වැටෙනවා. ඒ නිසා ලෝල භාවය නැති කිරීම සඳහා නම් තමන් තමන් ඇතුළේ ලෝල භාවය නැති කරගන්න ඕනේ කියන දහසින් තමයි මේ මේ අසුභ භාවනා වඩන්නේ. නැතු අසුභ භාවනා හැම කෙනෙක්ම වැඩි යුතුයි කියලා නෑ. නමුත් එක පැත්තකින් බලනකොට බොහෝ කෙටකට අපේ හිත බැඳිලා තියෙන ලෝල භාවය නිසා අසුභ භාවනා පිළිබඳව දැනගෙන හිටීම බොහොම වැදගත් වෙනවා. කිසිම කෙනෙක් නෑ ඔකට ආතුර නොවිච්ච. ඕනම කෙනෙකුට එක්කෝ රූප බැලීමේ ආසාව, ශබ්ද ඇහිීමේ ආසාව, ගඳ බැලීමේ ආසාව, රස බැලීමේ ආසාව, පහස ලැබීමේ ආසාව සහ තම තමන්ට හිතේ තියෙන දේවල් කර බැලීමේ ආසාව කියන දේවල් අනිවාර්යයෙන්ම ආවට පස්සේ ඒක හිතෙන්නේ මේක මම මේ පින් කරලා ලැබපු දෙයක් නේ. එතන මම අනිවාර්යෙන් මගේ ජීවිතය සම්පූර්ණ කරන්න කල යුත්තක්. මොකටද මම කාගවත් මේව අහන්නේ? කවුරුත් මොකටද මේවා මගේ මේ ඒවට ඇඟිලි ගහන්නේ කියලා පුදුමාකාර වටතාප්ප කොටු බැඳගෙන බලකඳුවක් වශයෙන් තමයි පහළ වෙන්නේ. නමුත් Taman දන්නේ නැත්නම් මේ ආතුර බවක් මේක, ලෝල භාවයක් කියලා ඉතින් ඒක කළා අන්තිමට අර වීතික්‍රම මට්ටමට ඇවිල්ලා අර ඉස්සලා කියාපු දෙයක් නැතුව සීලෙත් කඩාගෙන ගත වෙයි. ඉතින් ඒක නිසා ප්‍රධානගෙන හිතියෝ තේරුම් අරගන්න පුළුවන් මේවා සර්වත් වෙනාසේ ඔක්කොම දැනගෙනයි මේ ප්‍රතිපදාවක් දෙලා කියලා කියන්නේ. ඒකට කියනවා සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව කියලා. ආනුභවි වැඩපිළිවෙලක්. ඉතින් ටික ටික ටික ටික ඉදිරියට ගිහිලා මිස කවදාකවත් මේක අපිට බැරි දේවල් වලට ලෝක හල කරන්නත් බෑ. පුළුවන් දේවල් පුංචි කළ හරකලා කරන්නත් පුළුවන් ටික හැමදාම කරගෙන කරගෙන කරගෙන යනකොට තමයි අපිට ඒක පිළිබඳ පරිචයක් ඇවිල්ලා හිතේ ස්පාසුවක් කළා ඉඩක් ඇවිල්ලා ඊගාමට්ටමට යන්න පුළුවන් ඒ නිසා පුංචි කාම ආසාවල් වෙනකොට අපි අර නෑදෑකම කල්පනා කරලා හෝ අයින් කර බැරි නම් අපි ඊගාවට මේ අසුභ භාවනා ගන්න. ඒ අසුභ භාවනා ගන්නකොට <clears throat> කිසිම වෙන සාස්ත්‍රයේ මේ Tamange කය මේ විදිහට විග්‍රහ කරලා බලලා එයින් ධර්මතාවය මතු කර ගැනීම කල්පනා කරගන්න බැරි වුණා මොකද එක හේතුවක් මොකද හේතුව මේ කය නිර්මාණය කෙරුවේ සර්වඥ මේ සර්ව බලධාරී දෙවි කෙනෙක් කියලා හිතුව කෙනාට කවදාකවත් කය කය අසුබේ බලන්න බෑ. බලපු ගමන් නිර්මාණතුවරයට හින්දා කිරීමක් ඒ වගේම මේ කය විච්ඡේදනය කරලා බලන එක කපල කොටලා බලනවා කියන එක දෙව නිර්මාණයට අත්දැකීමක්. මේක මේ මෑත ඉතිහාසයේ ওই වෛද්‍ය විද්‍යාවෙන් ඔක පටන් අර ගන්නකොට මේ පුදුමාකාර ප්‍රශ්න මතුවෙන්න පටන් අරගත්තා. මේ දෙයියෝ හදලා ඒක එක කපලා ආයෙත් ගැට ගහලා ආයෙ වැඩ ගන්න පුළුවන් කියලා කිව්වහම දෙයියන් කරන ඔපරේෂන් එකක් කරනවා. අද පුදුමාකාර විදිහට ඒක වෛද්‍ය විද්‍යාවෙන් පැතිරලා ගියා. ඒ වගේම තමයි සර්වඥාසේ පහළ වෙන කාලේ වෙනකොට ඊට කලින් ආයුර්වේදයේ ගොඩාක් තිබුණා ජීවුණු ශාස්ත්‍ර. නමුත් එවකට පැමිණිච්ච බමුණු මත සමුදවාදී මේ ආයුර්වේදයේ පැවතුනොත් ලෝකේ පවතින ආ වූ මේ කුලවාදයේ තියෙන නම් වූ වෙනුවට වෛද්‍යවරු වැඩි ලෝකේ ජනප්‍රිය භාවයක් ගරුනම්බු ලබන බව ඒ අත්තන්ට පේන්න පටන් ගත්ත විශාල අනුතරක් කියලා ඒ නිසා පැහැදිලිවම ලියලා තිබුණා මේ වෛද්‍ය ශාස්ත්‍රය කියන එක බලු වැඩක් කියලා. ඒ නිසා පින්න පාත්‍රයක් වඩින්න එපයි කියලා කියනවා කවදාකවත් ඒ වේද ග්‍රන්ථවල කියවලයි මම මේ කියන්නේ මේ වෙදකම් කරන කියන එකකට. වෙදකම් ගෙදරකකින් ගෙදරකින් පින්නපාත ලැබුණොත් ඒකට සැරවහා ලේ වශයෙන් සලකලා විසිකරන්නේ කියලා කියනවා. ඒ වගේම වෙදකම් කරන්න ඔසුනතෙක් විදිහට සලකන්නේ කියලා කියනවා. ඒ තරමටම නිග්‍රහ කරලා තියෙන තමයි සරුවචනන්සේ ඉස්සිසලාම ඔය ජීවිතයගේ ජීවක වේදිතුමාට ඔය ප්‍රධානම මේ උපස්ථායක තනසුරක් දීලා සද්ධාවන්තයන් අතර සිත් පහදවන්න අතර පළවෙනි තැන දීලා තනක් ඇති කෙරුවා ඊට පස්සේ තමයි මේ ප්‍රධාන කැපිපෙනීම වෙනසක් ඇති වුණේ බ්‍රාහ්මණ බමුණු වාදයේ පැත්තදී ශාස්ත්‍රීය වාදයේ මතුවෙන්න පටන් ගත්තා ශාස්ත්‍රීය කියලා කියන්නේ කන්නේ කතනික තමයි වෙන්නේ සර්වඥාතික සමකාලීන තමයි ඔය හිටපු මහාවීර ඒ ශාස්ත්‍රීය වංශික එයාත් ඔයගේ කතාවක් කරන්න පටන් ගත්තා ඒ වගේ තමයි වේදයේ මේ මේ වෛද්‍ය ශාස්ත්‍රයේ මේ ධන්වන්දරි ධනන්තර කියන්නේ ශාස්ත්‍රීය වාසිකේ. ඌ තමයි ඉස්ලාම ලෝකෙට මේ ඔපරේෂන් කරන එක ශල්‍ය කර්ම යෝගන්නේ. ඉතින් තමයි මේ කායතක නෙන්නේ. මේකේ අදහස් කරන්නේ වෙදවරු කරුවත් ඇලිය. වෙදවරු දෙවෙනි පාණේ වෙනස් කරන්න පුළුවන් කියලා. දැන් අවුරුදු 200ක් විතර වෛද්‍ය ශාස්ත්‍රය කරන්න ගිහිලා ඒකත් තමන්ගේ අඩුපාඩුකම් තේරුම් අරගෙන ඉන්නේ. නමුත් මේක විශාල අභියෝගයක් ඉදිරිපත් කරා මෙතෙක් කල මේ ශරීරයක අත තියන්න එපයි කියප එක අත තියන්න පටන් ගත්තා. සර්වඥාන්සේ පැහැදිලිව මේ දෙතිස් කුණක භාවනාවේ කවදාකවත් තේජී විප්ලවයක් තමයි ඇති කිරුවේ. මෙච්චර මේ ආශ්‍රයක ආශා කරන මේ ශරීරය කපල කොටල බලන්න හිතේ. ඒ වෙනත්නම් සෝනකට කියලා බලන්නේ. ඉතින් මේක අද වෙනකොට ඉතින් ලොකු දෙයක් නෙමෙයි. මොකද හේතුව ඒ කපිල්ල කැකිල්ල අද අපි අපේ කාලේ වෙනකොට අනිකුත් ශාස්ත්‍රවලිමුත් පාර අරගෙන තිබු නිසා. නමුත් ඉතිහාසයේ හොයාගෙන යනකොට කිසිම ආගමික ග්‍රන්ථයක මේ ශරීරය නැත්නම් මේ කායානුපස්සනාව කායගත සතිය ඒකේ තියෙන පිළිකුල කවදාකවත් අගය කරන්න බෑ. මොකද හේතුව ඒක අත්‍යන්ත දේව නිර්මාණයක් විදිහටයි සඳහන් කරලා තියෙන්නේ. ඒකේ සමහර පොත්වල සඳහන් වෙලා තිනවා දිව්‍යඥාන්සි මනුෂ්‍ය නිර්මාණය කෙරුවේ තමන්ගේ ස්වරූපෙන් කියලා. එම් සංවර්ධනන්සේ තහදිදම සඳහන් කරා නයිදං අත්ත කතම් බිම්බං නයිතං තරකතං අදහ. ඒක තමා විසින් කරන ලද ප්‍රතිබිම්බයකුත් නෙවෙයි මේක අනුන් විසින් කරන ලද සාපේකුත් නෙවෙයි. හේතුන් පරිච්ඡ සම්භූතං හේතු භංගා නිරුච්ඡති. ඒ තමයි ශීලා භික්ෂුණිය සර්වඥ දේශනාව සඳහන් කරේ මේ ශරීරයේ එහෙම විවේචනයට ලක් නොකර යන්න බෑ. අනුගේ ශරීරයක් නෙවෙයි. අනුගේ ශරීරෙත් මෙච්චරමයි යථා ඉදන් තථා හේත. මේක එහෙමනම් අරකට එහෙම තමයි. මොකද ඉස්සල්ලාම මේ තමන්ගේ ශරීරය පිළිබඳව ආත්ම ස්නේහය පැත්තක තියලා විච්ඡේදනය කළ බැලීම තමයි මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ මේ උදේ ඉඳලා මතක් කරන්නේ. මේ විදිහට කරනකොට අපේ තේරවාද බුද්ධ ආගමේ ඔය අසුභ භාවනාව හුඟක් අතීත ඉඳලා පැතිරිච්ච දෙයක්. චතුරාර්යක භාවනා යටතේ හුඟක් වැඩගත් එකක් ඔය රක්තිපත්තන සූත්‍ර අටුවාවෙම කියලා බලනකොට හැම තැනකදීම ඉන්නේ සාමාන්‍ය කතාවල කියනවා දෙන්නේ කම්මලා පාරදී හම්බ වුණත් වීජයට යන ගමන් දැකපුවාම කතා කරන්නේ භාවනා ක්‍රමයක් කරනවාද කියලා. ඊට අනිත් ගම්බත් කියනවා මම මොකද්ද කරන්නේ මම නම් අසුබේ වඩා අනික කමන මම ආර්ථිකේ වදනවා. මේක එච්චර ඒගොල්ලන්ගේ කතාවක්. වෙන මොනවාක්වත් ඒ අනම්මනම් වටපිට දේශපාලන සමාජික කතාවල් නෙවෙයි. ඒ තරමටම මේ අසුභහන ක්‍රම පැවතිලා කියනවා. ඉතින් ඒකට හේතුව ඒ කාලේ කවදාකවත් කිසිම කෙනෙක් මේ තමන්ගේ ශරීරය දිහා මේ විදිහට පිළිකුල් බැලීම මේ අහලා තිබිලා නැහැ. ඒක විශාල විප්ලවයක් වෙලා තියෙනවා ඒක. මොකද ඊට ඉස්සරහ තිබුණ ඇත්තෝ මේකට දේවත්වයෙන් සලකලා තියෙනවා. ඒක අත තියන්න එපා, කපන්න එපා, පුතන්න එපා. දැන් මේ ලංකාව වගේ රටවල ඒකයි ඔච්චරම මේ මේ ඇස් දන් දීම සම්බන්ධව මේ බහුගත දන් දීම සම්බන්ධව හරියට ප්‍රසිද්ධයි. ඒ මොකද හේතුව බුද්ධ ධර්මයේ නීති තහනමක් නැහැ. අනෙක් වගේ තහන. අන්තිමට මේ දේව නිර්මාණයේ එහාට මෙහාට දන් දුරු කරන තහන. යම් කිසි කෙනෙකුට ඉස්සල්ලාම මේ නිර්මාණවාදයේ අභියෝගයට ලක් කරන්න ඕනේ මෙන්න මේ විදිහට මේ කොටස් වමාරු කරන වැඩ පිළිවෙල. කොයි ආගමෙත් තහනම් ඒක. ඒ දැඩි මත තහරින්නේ තහනම් වැඩක්. නමුත් අපේ බුද්ධ ආගමේ සර්වඥාන්සේ ඒකටත් අධ්‍ය පරිශ්‍රණය ලක් කරලා තියෙනවා. මේ ඇක්සිස් මස්ලේ මේ කියන කොටස් අසුබ වශයෙන් බලන්න. ඒ මොකද හේතුව ඒව එකතු වෙච්චහම ධනයට අහු වෙච්චහම පිළියම් කරලා ගත්තාම ලෝල හිත ඇති කරනවා. වෙන් කරපුවාම පුදුමාකාර විදිහ අසුබයක් ඇති කරනවා. සංඥාවේ පුදුමාකාර පෙරලිලක් ඇති වෙනවා. ඒක මේ ශරීරෙට විතරක් නෙවෙයි ලෝකේ තියෙන ඕනම වස්තුවක් නැත්නම් ඕනම ප්‍රශ්නයක් නැත්නම් ඕනම සංකීර්ණතාවයක් කොටස් වෙන් කර බලපු ගම ඒක පිළිබඳ සංඥාව බොහෝ වෙලා යනවා ඒකයි කියන්නේ කොටස් කර බැලීමක් ඉබේම සිද්ධ වෙනවා ඒක දිහාම බොහෝ වෙලා බලන්නේ ඒ කියන්නේ ලෝභ හිතින් නෙවෙයි අපි මේ ස්ත්‍රියක් එක්කන් තියාගෙන ස්ත්‍රියාගේ ලෝභ හිතින් කොච්චර බලහටත් ඒ කොටස් වෙන් කර බැලිලක් වෙන්නේ නැහැ එතකොට වෙන්නේ ලෝභ වැඩෙන එක. Tamangeම ශරීරය අතර මේක වෙන් කරකට වෙන් කරලා බලනකොට මේ කියන්නේ ඇහ කෙස් වලින් ලොම් ලොම් වලින් නියදත් ආදි වශයෙන් ඒ එක එක කොටස වෙන් කරගත්ත ගමන් ඒක අර සාමූහයට ඒකෙන් ඇති වෙන අතිශෝක්ති ආඩම්බරය වෙනුවට තනිතනි කොටසට මහා පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. ඉතින් මේ දෙකට තමයි මේ උපේක්ෂාව කියන්නේ. ඉවසීම කියලා කියන්නේ තිතික්ෂාව කියලා කියන්නේ ශාන්තිය කියලා කියන්නේ. සාමූහික විචාරණ ඇල්මක් ඇති කරනවා. ඝන සංඥාව තියෙනවා. ආරම්මන ඝන වශයෙන්, කිච්ච ඝන වශයෙන් සාරම්මන වෙනවා. ඒ වගේම සංතතියක් වශයෙන්, සමූහයක් වශයෙන් ඝන අතර සම්පූර්ණ ගම ඕනම දෙයක. ඒක මෙන්න මෙහෙම විස්තර කරනවා. මීනැසෝ තනිය කාට මොනම දෙයක් කරන්නේ නැහැ. තනි වෙච්ච ගම මැරෙනවා. ඒ බීමැස්සා හෝ මීමැසී හෝ රජමැස්සා හෝ රජමැසී වදේට ගිය ගම මේ වදේට මේ වදේ කියන ආත්මේ කොටක් බවට ඉදීමපත් වෙනවා. ඒක හරිම සුන්දරයි. ඒක ජීවිතයක් පවතින ප්‍රගත්මක් කියලා. ඒ වදෙන් වෙන් වෙච්ච ගමන් ඉන්න බෑ. ඒ කියන්නේ මිනිස්සු තනි වෙනකොට සමිස්මාගම් පිටවගන්න. එතකොට ලොකු හයියක් තියෙනවා අපි නැති උනස්. විවස්ථාවේ තියෙන්නේ. අපි නැත්නම් මේක පවතින්නේ. අපි නැත්නම් මේක මේ මේ සමිතිය ආත්මේ පවතින්නේ කියලා ඒක ජාති වශයෙන් සමාගම් වශයෙන් සම්බන්ධතා ඇති කරගන්නෙම ඒ තනියම කරගෙන යනකොට තියෙන අර මේ බිද්දට සැලෙන ගති. ඒකනේ කියනවා මේ මම කියලා ගත්තොත් කැඩෙන බින්ද ගැටි නිසා කියනවා ඒක රකින්න ගන්න. මේක මතු කරන්නේ මේක හරිම කැතයි. අපි කියන එක ගම කියලා. ඒකට බොහෝ කල් ආත්මේ පවත් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක නිකම ශිෂ්ට ගතියක්, වකිනා ගතියක් කියලා තුන් සරුවචනාසි සඳහන් කරන්නේ ඒකෝචර ඒකග්ග විසරකප්පෝ. කඟ වෙනගේ තනියම වගේ පුළුවන් නම් තනියම හිටපන්. එතකොට ඕනම සම්පීයකට වැඩිය බුදුම ශක්තියක් වෙනවා තනි අලියාවයි. ඒක ගන්න බෑ ඔය අසුබ සංඥාව ගන්න නැතුව. සුබ සංඥාවේ සාමූහික ගණේ කිච්ච ගණේ ඉන්න කෙනාට ඒ සබ්බෙන් තලයෙන් වෙන් වෙලා ජීවත් වෙන්න. සරුවචන සබ්බෙන් තලෙත් පුළුවන්, තනිවත් පුළුවන්. ඒ මොකද මේ වගේ දේවල් හොඳට කන්නතුණු සූදානම් කරලා තියෙන නිසා. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනේ මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ පෙන්නන එක ගුලිය පිටින් යන මේ මගේ අම්මා වාගේ, මේ මගේ නංගී වාගේ, මේ වගේ දුව වාගේ කියලා අරගෙන ඥාතිත්වයේ අර අපි සભ્યත්වයේ තුලින් කියලා තියෙන සංඥා වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකට හැබැයි ඒ අම්මා තාත්තා අඳුරන සමාජික ජීවිතය ජීජ්ජිකයට පෙන්නවා. නමුත් ඊට වැඩිය හුඟක් ප්‍රබලයි මේ කොටස් වලට කඩලා බලන්නේ. කොටස් වලට කඩපු ගමන් සංඥාව ඇති වෙන මේ වෙනස සමහරුන්ට දරා ගන්න බැහැ. ඒක නිසා ඔය මට මතකයි ඔය වෙනත් නිසු ඉන්ද්‍ර ක්‍රමයකට සම්බන්ධ කරලා ඒ කියන්නේ මේ කටු චිකිත්සාවෙන් නිරුන්දින සම්බන්ධ කරලා මේ කල්ලි කර්ම කිරීම පිළිබඳව චිත්‍රපටයක් වැඩියා. ඉතින් 35ක් අතර බලනකොට මට බලන්න බැරි ගියා. හිතගෙන ඉන්නත් බෑ ඉඳගෙන ඉන්නත් බෑ පින්නන්නෙම කපනවා. එළු බලනවා කපනවා තුවාල කරනවා කපනවා බල බල ඉන්නකොට ඉන්නකොට මේ නිකන් බලන්න ඉන්න බෑ මොන විදිහකට බලන්න ඉන්න බෑ ඊපස්සේ මම එළියට එන්න හදනකොට කිව්වා අපි නම් මම යාළුවෙක් අපි නම් මචං ප්‍රශ්නයක් නැහැ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා තුන් දෙනෙක් කලන්ත හැදලා ගන්නවා ඒ චිත්‍රපටය බලන ඒ තරමටම ඒ කැලි කපලා වෙන් වෙලා දකින්නකොට ඔය ඇක්සිඩන්ට් එකක් දිහා බලනකොට ලේ දකින්නකොට සමහරවිට බලන්න බෑ නමුත් ඒක සිහියෙන් බුද්ධියෙන් හොඳට බලනකොට තේරෙන පටන් අර ගන්නවා මේ හොඳට තිබ්බ මිනිහ කැලිය වලට කපලා පෙන්නුවාට පස්සේ පුදුමාකාර විදියේ සංඥා වෙනසක් ඇති වෙනවා යතයිදන් කතායි තන් ඒ විදිහටමයි මේක මේක වගේමයි ඒක කියලා බලනකොට මේක මේ ලස්සනට භද්‍ර යවන වයසේ කාලසුසු කාල කේසසහිත මුල් වයසේ හිටියත් මේකත් අච්චරම තමයි අන්නේ ටික බෙදනකම් අන්නේ ටික වෙන් කරනකම් අන්නේ ටික දිගේ එකට දිගට බලනකම් තමයි මේකට සමති කියන්නේ. සමතියට ගිය ගම අනාරම්භන අනාලම්බිත කටියකට පස්සේ. ඒකට ආවට පස්සේ නම් හොඳට තේරෙන පටන් අර ගන්නවා මේ කයමයි සංසාරට බැඳින්නේ මේ කයමයි නිවන ලබා දෙන්නේ. මේ තේ අතරයි ਸਰවඥාන්ස ජීවත් වෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේක මේ ਸਰවඥාන්ස පින්න පිට දිගේ බලන්න ගියොත් මේ අපි නිතර දෙවේලේ පාවිච්චි කරන කය තුළින් විශාල අලෝල සිත්යක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අපි අද කාලයේ සීමාව ප්‍රතිචින සඳහා සටහන් කරලා ධර්ම දේශනාවකින් නැත කරන බලාපොරොත්තු වෙනවා. අනිත් දවසට ඒ භාරත්ආය ස්වාමීන් වහන්සේගේ පෙළගැස්ම මත ඉදිරිපත් කරන මේ දෙවෙනි විකල්පය පිළිබඳව ධර්ම දේශනාවේ ඉදිරිපත් තුන කියන මතක් කිරීමෙන් සමග අද දවසේ ධර්ම දේශනාව මෙතනින් સમાප්ත කරනවා. සිල් දිනාටම තම තමන්ගේ මූල සිත් පිළිබඳව වඩා ගැඹුරු අවබෝධයක් මේ ධර්ම කොටස නිසා තම තමන්ගේ අත්දැකීම් සරල බාගෙන අරමුණේ වැඩි වේලාවක් දැඩිව භාවනා කිරීමේ ශක්තිය පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ජීවිත ධර්ම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබුණේ මීතිරිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසිනි.